ඉතින් ඒ පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර විශේෂ මතක් කිරීමක් සිදු කළොත් හොඳයි කියලා හිතුණා. අපි නැවත පසුවත් ඒක සිහිපත් කරනවා. මුලින්ම සිහි කරන්නේ මේ සාකච්ඡාවේ මුල් කොටස හරි පසුව පටිගත කරලා අහන අයටත් ඒ පණිවිඩය යා යුතු නිසායි සජ්ජන සමාජ සංවර්ධන පදනම විසින් දුරුතු පොහෝ දින ඒ කියන්නේ ජනවාරි මාසේ 25 වෙනි බ්‍රහස්පතින්දා ඒ දින දුරුතු පොහෝ දිනෙහි විශේෂ සත්‍යක්‍රියාවක් කරන්නට කටයුතු යොදා තිබෙනවා රාත්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8යි 10ට එතකොට වෙනත් රටවල ඉඳලා සම්බන්ධ වෙනවා නම් තම තමන්ගේ රටවල් වලට අනුව වේලාව ගණනය කරගෙන ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8:11ට තමයි මේ සත්‍යක්‍රියාව කෙරෙන්නේ. තම තමන් ඉන්න තැනක ඉඳලා තමන්ට මේ සත්‍යක්‍රියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේ දෙහිතදී සත්‍යක්‍රියාව ගැන කරුණු කතා කරලා තියෙනවා. එතකොට මේ සත්‍යක්‍රියාව අපි सिद्ध කරන්නේ මේ කාලවකවානුවේ ශ්‍රී ලංකා ද්වීපයට ඒ වගේම ලංකාවාසී ජනතාවට සම්බුද්ධ ශාසනයට විවිධ උවදුරු අර්බුද මතුවෙමින් පවතින කාලයක් කියන බව හැමදෙනාම දන්නවා. ඒ නිසා මේ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් පැමිණෙන සියලු වදුරු දුරු වෙලා ලක්දරණත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානය ඇතිවයි මේ සත්‍යක්‍රියාව සිද්ධ කරන්නේ. එතකොට ඒ සඳහා තමන්ගේ ජීවිතේ තමන් සිදු කරගත්තු තමන්ට සත්‍යවාදීව අවංකව සිහි කළ හැකි කරුණු ඒ කියන්නේ අකුසලයෙන් වැළකුණු අවස්ථාවක් උනත් සිහි කරන්න පුළුවන් මේ අකුසලයේහි වරද අනර්ථය දැනගෙන මම මේ අකුසලයෙන් වැළකුණු බව සත්‍යයි ඒ සත්‍ය බලයෙන් ඒ කුසල බලයෙන් මේ යහපත වෙන්න කියලා අදිෂ්ඨාන කරන්නට පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ තමන් පුරුදු කරපු යම්කිසි කුසල ක්‍රියාවක් සත් ක්‍රියාවක් ප්‍රතිපදාවක් අවංකව සිහි කරලා ඒක සිදුවීම නෙමේ සිහි කළ යුත්තේ කවර මනෝභාවයකින්ද තමන් ඒක කළේ කියලා තමන්ට අවංකව සිහි කරන්න පුළුවන් නම් ඒකයි වඩා වැදගත් ඒ කියන්නේ දානයක් දුන්නා නම් මොන අදහසින්ද දුන්නේ? කටන පින්කමක් කළා නම් මොන අදහසින්ද ඒ කටන පින්කම සිද්ධ කළේ? බුද්ධ පූජාවක් කළා නම් මොන අදහසින්ද කළේ? මේ විදිහට සිහි කරන්න පුළුවන් නම් ඒක වඩාත්ම බලවත්. මොකද අපේ අදහස චේතනාව හරියට හඳුනාගෙන අපිට එය සත්‍යවාදීව සිහි කරන්න පුළුවන් නම් එහි ශක්තිය වැඩි. මොකද මේක මනසින් කරන බලපෑමක් නිසා මානසික தත්ත්වය નિවරදිව තේරුම් ගැනීම වඩා වැදගත් වෙනවා. එතකොට Tamanට පුළුවන් නම් ඊබඳු කරුණු කිහිපයක් සිහි කරන්න. ඒ කියන්නේ මම මේ මේ අකුසලයෙන් වැළකුණා කියලා යම් යම් අකුසල් වලින් වැළකුණු අවස්ථා කිහිපයක් ඊළඟට මේ මේ කුසල ක්‍රියාවන් මේ මේ ප්‍රතිපදාවන් මං අවංකව මෙතෙක් කාලයක් සම්පූර්ණ කළා කියලා කුසල ක්‍රියාවන් හෝ ප්‍රතිපදාවන් කිහිපයක් Tamanට සිහි කරන්න පුළුවන් නම් ඒ තරමට වඩා හොඳයි. එතකොට ඒවා සිහි කිරීමේදී තමන් 8යි රාත්‍රී 8යි 10ට අපි සත්‍යක්‍රියාව සිද්ධ කරන්නේ හැම දිනම එතකොට 8ට හෝ 8යි 5ට පමණ තමන් පහසු තැනකින් වාඩි වෙලා ගතසිත සැහැල්ලු කරගෙන තමන්ගේ ඒ ප්‍රතිපදාවන් අකුසලයෙන් වැළකුණු අවස්ථා කුසල් සිදු කරපු අවස්ථා නැවත නැවත දට සිත ශක්තිමත් වෙන තෙක් අවංකව සත්‍යවාදීව සිහි කිරීම. ඒ සඳහා දැන් යම් ප්‍රතිපදාවක් නම් මම පංචශීලය රැක්කා කියලා එහෙම පොදු විදිහට සිහි කිරීම නෙමේ පංචශීලයේ මේ මේ ශික්ෂාපද ආරක්ෂා කළා. එහෙම වෙන වෙනම සිහි කිරීමයි වඩා වැදගත් වෙන්නේ. ඒකෙනොත් ප්‍රාණඝාතයෙන් වැළකීම මම මෙන්න මෙච්චර කාලයක් අවංකව सिद्ध කළා. මොකද අපි කාටවත් පුළුවන් කමක් නැහැනේ මම ජීවිත කාලෙම ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා සිහි කරන්න පුළුවන් කමක් නැහැනේ. ඒක සත්‍යවාදී නැහැ. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මෙපමණ කාලයක් මම මේ කාරණේ දැනගත්තු දවසේ ඉඳලා මම ප්‍රාණඝාතයෙන් වැළකුණා. මම සොරකමින් මෙච්චර කාලයක් කාල පරිච්ඡේදයේ දින වශයෙන් හරියට ගණනය කරන්න බැරි නම් දල වශයෙන් අපිට පුළුවන් ඒක සිහි කරන්න. උදාහරණයක් හැටියට ගත්තොත් එක තරුණ මහත්මයෙක් අපිට සිහිපත් කළා දවසක් Taman මාළුවෙක් මැරුව අය ඒ මාළුව මැරුවට පස්සේ ලොකු කම්පනයක් ඇති වුණා. ඊට පස්සේ මදුරුවෙක්වත් මරන්න නැතුව ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් වැළකුණා. එතකොට ඒ කොච්චර කාලයකට ඉස්සරලාද කියලා කාල පරිච්ඡේද වශයෙන් දින වශයෙන් සිහි කරන්න මතක නැති වුණාට අවස්ථාවක් හැටියට සිහි කරන්න පුළුවන් ඒ මාළුවා මරලා ඒකේ ආදීනවය තේරුම් ගත්ත තැන ඉඳලා මම ප්‍රාණඝාතයෙන් වැළකුණා. අන්න එහෙම තමයි යම්කිසි කාල පරිච්ඡේදයන් හරියට වෙන් කරගන්න ඕන තමන්ගේ මනස ශක්තිමත් ඍජු වෙන්න. එහෙම මනස සැලෙන, සැකහිතෙන, පංචශීලය ගැන හිතනකොට බොරුවක් නම් කියුණාද දන්නේ කියලා එහෙම Tamanට සැක සංකා ඇති වුණොත් ඒක සත්‍යක්‍රියාවට උචිත නැහැ. එතකොට මනස සැලෙනවා. ඒ නිසා අපි පෙරත් සිහිපත් කරලා තියෙනවා සත්‍යක්‍රියාවකදී හරියට ඊතලයක් දුන්නක් අරගෙන ඊතලයක් තියලා ඉලක්කයකට විදින්නා වගේ ඒ දුනුදිය ඇදලා ශක්තිය ගන්නා වගේ තමයි අපි කළ කුසල් දහම් ප්‍රතිපදාවන් නැවත නැවත සිහි කරලා මනස සවිමත් කර ගැනීම බල ගැනීම ඊට පස්සේ ඒ දුනුදිය අතහැරලා අර ඊතලයේ අදාළ ඉලක්කයට යොමු කරන්න වගේ තමයි චිත්ත අදිෂ්ඨානය. ඒ අදාළ ඉලක්කය වගේ තමයි අපේ අරමුණ. දැන් එතකොට අපේ අරමුණ වෙන්නේ රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට අභ්‍යන්තරයෙන් සහ බාහිරින්. අභ්‍යන්තරයෙන් කියවහම රට ඇතුලේ විවිධ උපක්‍රම එහෙම නැත්නම් ඒවා විනාශ කරන්න ක්‍රියාත්මක වෙන බලවේග තියෙනවා ඒ වගේම බාහිරින් පැමිණෙන උවදුරු හැටියට අන්තර්ජාතික අන්තරාගමික ඒ වගේම විවිධ සංවිධාන වලින් විවිධ පුද්ගලයන්ගෙන් පැමිණෙන උවදුරු තියෙනවා. එතකොට මේ අංශ දෙකම සැලකිල්ලට ගනිමින් තමයි මේ කවුරුවක් කෙරෙහි ද්වේෂමූලික සිතක් ඇති නොවන හැටියට අදාළ කාරණයයි අපි සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිහි කරන්නේ. එතකොට ඒ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් පැමිණෙන සියලු උවදුරු දුරු වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වෙන්න කියන එකයි ඉලක්කය. ඉලක්කය මුල් කොටගෙන නැවත නැවත ඒ චිත්තඅදිෂ්ඨානය ඇති කරනවා තමන්ගේ කුසල බලය සිහි කරමින් සත්‍යවාදී. ඒ කුසලය එහෙම කළ බව සත්‍යයි, ඒ ප්‍රතිපදාවෙහි පිහිටි බව සත්‍යයි. ඒ සත්‍ය බලයෙන්, මේ කුසල බලයෙන් මෙන්න මේ යහපත සිදු විය යුතු ඒක සිදු වේවා කියන ප්‍රාර්ථනාවක් නෙමෙයි මනසින් ඒ අදාළ පරමාර්ථය සාධනය වෙන හැටියට මනස මෙහෙවීමයි එතනදී කරන්නේ ඒකයි චිත්ත අධිෂ්ඨානය කියන්නේ දැන් උදාහරණයක් හැටියට මම හෙට උදේ අවදි වෙනවා කියලා හිතන එක චිත්ත අධිෂ්ඨානය අවදි වේවා කියලා හිතනකොට ඒක ප්‍රාර්ථනාවක් එතකොට ප්‍රාර්ථනාවට වඩා අපේ සිත මෙහෙවන්න වඩාම බලවත් වෙනවා චිත්ත අධිෂ්ඨානය ඒ නිසා අදිෂ්ඨානයක් හැටියටයි සත්‍යක්‍රියාවක් සිදු කරන්න. ඒ සත්‍යෙහි පිහිටා කරන මානසික මෙහෙවීමක් නිසා තමයි ඒක සත්‍යක්‍රියා කියලා හඳුන්වන්නේ. ඉතින් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව කරන අවස්ථාවල දීර්ඝ කාලයක් රාත්‍රී 8ට පමණ අපි මේ සත්‍යක්‍රියාව සාමූහිකව එකතු වෙලා කළා. ඉතින් නැවත අපි ජනවාරි පොය දවසේ කියන්නේ දුරුතු පොහොය වෙන්නේ ජනවාරි මාස 25 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8:10ට ලංකාවේ වෙලාවෙන් අපි හැමදෙනාම මේ සත්‍යක්‍රියාව සිද්ධ කරන්නේ. ඉතින් ඒ වෙලාවට මේවා කොහොම සිහි කරන්න බෑ. කල් වේලා ඇතිව තමන් හිතලා බලලා තියාගන්නට ඕන. මොකද්ද තමන් එදාට සිහි කරන්නේ කියන එක කලින් තමන් හිතලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වෙලාවට අපිට එකවර එකවරම මනස ගොනු කරගන්න පහසු නැහැ. අනිත් එක තමයි දැන් ඒ වෙලාවට වෙනත් වෙනත් අරමුණු දැන් මේ සත්‍යක්‍රියාව කරන වෙලාවට මගේ දරුවාගේ විවාහ ගැනත් හිතන එක හොඳයි මගේ අසනීප ගැනත් හිතන එක හොඳයි කියලා තමන්ගේ පෞද්ගලික දේවල් මේකට පටලව ගන්න එපා මේ එකම අදිෂ්ඨානය මේ සියලු දෙනාටම ආරාධනා කරලා හැමෝම එක වෙලාවක එක අදිෂ්ඨානයක් කරන්නේ ඒ සියලු දෙනාගේ චිත්ත ශක්තියකට ඒක රාශී වෙනකොට ලොකු බලයක් ගොඩනගෙන නිසා හරියට අර වතුර බිඳුව බිඳුව ගිනි කඳකට දැම්මට නිවෙන්නේ නැහැ. නමුත් ඒ ටික ඔක්කොම එකතු කරලා එකවර හැලුවොත් අපට මහ ගින්නක් වුණත් නිවන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි සියලු දෙනාගේම චිත්ත ශක්තිය එකම මොහොතක එකම අරමුණක් ඇතිව යොමු කිරීම වඩා වැදගත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ වෙනත් වෙනත් ඒවා හිතන්න යන්න එපා. ඒක Tamanටත් හානියක්, මේ කරන ක්‍රියාවටත් හානියක්. එහෙම නැතුව මේ අදිෂ්ඨානය හරියට ඒ අරමුණ ඇතුව සිද්ධ කරලා ඊට පස්සේ ඕනනම් මම මේ වගේ රට වෙනුවෙන් සාසනය වෙනුවෙන් මෙහෙම සත්‍යක්‍රියාවක් මම කළා. ඒකට මම අවංකව කැප වුණා. ඒ කුසල බලයෙන් මගේ ප්‍රාර්ථනා සිදු වෙන්න කියලා පසුව අවස්ථාවක Tamanට ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන් මේ සත්‍යක්‍රියාව හරියට කළොත් ඒ කුසලයක් පාදක කොටයි. නිසා ඒ දුරුතපෝය දවසේ රාත්‍රී 8:10ට මේ අරමුණ හැර ඒ කියන්නේ රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට අභ්‍යන්තරයෙන් බාහිරින් පැමිණෙන උවදුරු දුරු වෙනන කියන අදිෂ්ඨානය හැර වෙනත් වෙනත් පෞද්ගලික අදිෂ්ඨාන ඒකට පටලවා ගන්න එපා. ඒ වගේම මේ පණිවිඩය පුළුවන් තරම් Taman දන්න අයට දැනුවත් කරන්න දැන් අද සාකච්ඡාවට සම්බන්ධ වෙන අය වගේම මේ පටිගත කිරීම පසුව පොය දවස වෙනකන් අහන සියලු දෙනාම ලංකාවේ වගේම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් හැකි පමණ දැනුවත් කරන්න. ඒ වගේම පොය දවසේ Taman සිල් ගන්න යන තැන්වල ඒ පිරිස දැනුවත් කරන්න. දැනුවත් කළා මොකද රාත්‍රී 8යි 10ට කෙරෙන නිසා පොය දවසේ දවල් කාලේ Tamanට ඕනෑ තරම් පිරිස මුණ ගැහෙනවා. ඒ දැනුවත් කරන්න පුළුවන්. තම තමන්ගේ මේ පිළිබඳව කැපවීම තියෙන තරමට සත්භාවයේ අවදි වෙන තරමට රට වෙනුවෙන් ශාසනය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපි මේක කරන්න ඕන කියලා අවංක උත්සාහයක් ඇති වෙන තරමට තමන්ගේ චිත්ත ශක්තියත් අවදි වෙනවා අන් අයත් අවදි කරන්නට පුළුවන් වෙනවා ඉතින් ඒ සඳහා හැමදෙනාම මේ පිළිබඳව දැනුවත් වෙලා 2024 ජනවාරි මාස 25 වෙනි දින බ්‍රහස්පතින්ද දුරුතුපුර පසළොස්වක් පොහොදිනේ රාත්‍රී 8:10ට තමන් කොතනක හෝ සිටියත් ඒ ඉන්න තැනක ඉඳලා ගතසිත සැහැල්ලු කරගෙන මේ සත්‍යක්‍රියාවට සම්බන්ධ වෙන හැටියට ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ගිහි පින්වත් පිරිසටත් අපි බොහොම මෙත්සිතින් යුක්තව ආරාධනා කරමු